තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුල්ලබෝ ලෝකස්මින් තීති පින්නතුනේ අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ සඳහන් වන සාරන්දද සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරලා තියෙන්නේ විශාලා මහානුවර වැඩ ඉන්න කාලේ. විශාලා මහානුවර ගැන කියනකොට පින්නතුලට කාවද මතක් වෙන්නේ? ලිච්ඡවි රජදරුවෝ ලිච්ඡවි රජදරුවෝ රාජ්‍ය කරපු ප්‍රදේශය තමයි විශාලාව කියලා කියන්නේ. මේ ලිච්ඡවි රජදරුවන්ගේ විශේෂ ලක්ෂණයක් තිබුණා. ඒ විශේෂ ලක්ෂණය තමයි කවදාකවත් තනිව තීරණ ගත්තේ නැහැ. මහා බලයක් තිබුණා. නමුත් කිසිම රජ කෙනෙක් තනිව තීරණයක් ගත්තේ නැහැ. හැමදාම තීරණ ගත්තේ සාකච්ඡා කළා. ඒ නිසා මේ ඇත්තන්ගේ ආර්ථික දියුණුව තාම සීක්‍රෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා. එහෙමනම් මේ විශාලා මහනුවර හිටපු ලිච්ඡවි රජදරුවෝ මොනතරම් සාකච්ඡා කළා කියනවද කෙනෙක් ඔප්පු වෙනවා විශාලා මහනුවර තිබිලා තියෙනවා කූටාගාර ශාලා 500ක් කෝටාගාර ශාලා කියලා කියන්නේ සාකච්ඡා කරන්නම. දැන් අපේ රටේ පාර්ලිමේන්තුව වගේ. ඒ වගේ සාකච්ඡා කරන්නම වෙන්විච්ච ශාලා 500ක්. ඒකෙන් එක ශාලාවක් තමයි සාරන්දද කියන ශාලාව. ඉතින් මේ සූත්‍රයේ නම දාලා තියෙන්නේ සාරන්දද සූත්‍රය කියලා. දවසක් මෙලිච්ඡවි රජදරුවෝ එකතු වෙලා සාකච්ඡාවක් ආරම්භ කළා. මේ සාකච්ඡාව ආරම්භ කළේ සාරන්දල ශාලාවේ. හැබැයි ලිච්ඡවි රජදරුවෝ බුදුරජාණන් වහන්සේට ලොකු ගරුත්වයක් තියෙනවා. ලිච්ඡවීන් තාරන්ති වුණා බුදුරජාණන් වහන්සේ විශාලා වැඩ ඉන්නවා කියලා. ඒක මිනිස්සෙක් දෙන්නලා ලිච්ඡවි රජවරු කිව්වා අපි දැන් මේ ශාලාවේ සාකච්ඡාවක් පටන් ගන්නවා. බැරි වෙලාවත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ශාලාව ළඟින් පින්නපාත එහෙම වැඩම කළොත් අපිට ඇවිල්ලා මතක් කරන්න කිව්වා. මේ මිනිස්සුත් දැන් පාර දිහා බලාගෙන ඉන්නවා ලිච්ඡවි රජදරු ශාලාවේ ඇතුළේ සාකච්ඡාවක් පටන් ගත්තා. එදා රාජසාන්ත්‍රික කටයුත්තක් තිබිච්ච නැති නිසා මේ අය සාකච්ඡා කළේ ලෝකයේ දුර්ලභම දේවල් පිළිබඳව. ඒක රජ කෙනෙක් නැගිටලා කියනවා ලෝකයේ දුර්ලභම වස්තුවක් තමයි විශේෂයෙන් රාජ්‍යයකට දුර්ලභම දෙයක් තමයි හස්ති රතන. ඒ කියන්නේ සද්දන්ත හස්තිය ඇට. අපේ රටේ උනත් මිනිස්සු සාමාන්‍යයෙන් ඇතෙක් හදන්නේ පින්නතුනේ තමන්ගේ බලයේ දිගේ පෙන්වන්න නේද? ඉතින් රජ කෙනෙකුට සද්දන්ත හත්තියෙක් ඉන්නවා කියන එක එයාට ලොකු එක ලොකු ආභරණයක්. ඉතින් අනිත් රජවරු ඔක්කොම එක එක හඬින් මේක අනුමත කළා. රාජ්‍යයකට වටිනාම දුර්ලභ වස්තුව තමයි සද්දන්ත හත්තිය. තවිසන්තර ජාතකයේ පින්නතුල දන්නවා විස්සන්තර මහරජුරවන්ට සුදු ඇටෙක් ඉඳලා තියෙනවා. මේ ඇටාට වස්තවන්න පුළුවන්. එහෙමනම් දැන් මේ රජ රජවරු කතා කළේ පළවෙනි දුර්ලභ වස්තුව මොකද්ද? සද්දන්ත හත්තිය. තව රජ කෙනෙක් නැගිටලා කියනවා ලෝකයේ දුර්ලභම වස්තුවක් රාජ්‍යයකට දුර්ලභම දෙයක් තමයි අස්ස රතනක්. අස්සරතනිය කියලා කියන්නේ වේගෙන් දුවන්න පුළුවන් අස්සයක්. පින්නසිනේ අද වගේ මෝටර රථ නැහැනේ. වේගෙන් දුවන්න පුළුවන් නිරෝගී අක්ෂයක් ඉන්නවා නම් ආදානීය අක්ෂයක් ඉන්නවා නම් ඒක රාජ්‍යයකට වටිනා දෙයක්. හැමෝම ඒක අනුමත කළා. තව රජ කෙනෙක් නැගිටලා කියනවා මණිරතන. මණිරතනය කියලා කියන්නේ ඇත්තටම ආභරණයක්. අදටත් ඉතින් ආභරණ වටිනවා නේද? හතරන් වලින්, මැණික් වලින්, ඍජී වලින් කරන ආභරණ. හැබැයි මේ මණිරත්නය කියලා කියන්නේ ඒකට නමක් දෙනවා උදක ප්‍රසාද මාණික්කය. උදක ප්‍රසාද මාණික්කය කියලා කියන්නේ මේ ආභරණය ඕනම බොර වතුරකට දැම්මොත් වතුර පැහැපත් වෙනවා. අන්න ඒකටයි මනුරතමේ කියලා කියන්නේ ඒකත් හැමෝම පිළිගත්තා. තවත් රජ කෙනෙක් නැතිලා කියනවා ඉත්ති රතන. රාජ්‍යයකට වටිනාම දුර්ලභ වස්තුවක් තමයි මන බන්ධනීය ස්ත්‍රිය. බොහෝම රූප ස්වභාවයෙන් යුක්ත ස්ත්‍රිය රාජ්‍යයකට දුර්ලභ වස්තුවක්. එහෙම කියන්නත් හේතුවක් තිබුණා. විශාලාවේ හිටපු බොහොම ලක්ෂණම තැනැත්තිය තමයි අම්බපාලි ගණිකාව. මේ අම්බපාලි ගණිකාවට ලිත්කවි රජදරුවෝ පරාද වෙච්ච අවස්ථා තියෙනවා. ඒ අත්දැකීමත් එක්ක මේගොල්ලෝ කියනවා මනබන්ධනීය ස්ත්‍රියක් රාජ්‍යයකට දුර්ලභ වස්තුවක්. තම රජ කෙනෙක් නැගිටලා කියනවා ගහපති රතනම් ඒ කියන්නේ දක්ෂ ප්‍රබල අමාත්‍යවරයෙක්. රාජ්‍යයේ රජුරවන්ට හානියක් වුණොත් හොඳ ඇමතිවරයෙක් හිටියොත් රට ඉස්සරහට ගෙන යන්න පුළුවන්. එහෙමනම් දැන් මේ දුර්ලභ කාරණා පහක් මේගොල්ලෝ කතා කළා. මෙහෙම කතා කර කර ඉන්නකොට අර එළිය නවත්තලා හිටපු මිනිස්සයා දුවගෙන ඇතුළට ආවා. ඇවිල්ලා කිව්වා "භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනවා." ලිච්ඡවි රජදරුවෝ ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල් වන්දනා කළා. වන්දනා කළා කිව්වා ස්වාමීනි විවේකයක් තියෙනවා නම් විතරක් අපේ මේ ශාලාවට වඩින්න. බොහෝම ගෞරවයෙන් ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාර අරගෙන ශාලාවට වැඩම කළා. උන්වහන්සේට වැඩ ඉන්න ආසනයක් හම්බුණා. උන්වහන්සේක වැඩ හිටියා. ලිත්ත වී රජදරුවෝ දැන් වැඳගෙන භාගතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවෙත් රජ කෙනෙක් කියන ස්වාමීන් අද අපි කතා කළේ ලෝකේ දුර්ලභම වස්තුන් පිළිබඳ. බුදුරජාණන් වහන්සේ නිස්සබ්දයි. මෙයාම කියනවා ස්වාමීනි ලොව දුර්ලභ කාරණා පහක් අද අපි සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ මොනවද මේගොල්ලෝ කියනවා සද්දන්ට හස්තියා වේගෙන් දුවන්න පුළුවන් ආදානීය අස්වැයා ඒ වගේම උදකප්පසාද මාණිකය මනබන්ධනීය ස්ත්‍රිය ඒ වගේම දක්ෂ ප්‍රබල අමාත්‍යවරයා ඒ වෙලාවට තථාගතයන් වහන්සේ මද සිනාවක් එහෙම පාලා තථාගතයන් වහන්සේ වදාारण ඕව මට නම් දුර්ලභ දේවල් නෙවෙයි කාමාදි මුත්‍රාණං මත බෝලිච්ච වීණා ලිච්ඡවි රජදරුවනි වස්තුකාම ක්ලේශකාමයන්ට ඇලිලා කාමය උතුන්න කරගෙන ඉන්න අයට නම් ඕවා ලොකු දේවල්. හැබැයි මට නම් ඕවා ලොකු දේවල් නෙවෙයි ඕවා ලෝකේ හැමදාම තියෙන දේවල්. දැන් බලන්න පින්නතුනි සාමාන්‍යයෙන් මේ ලෝකේ බොහොම වස්තුකාම ක්ලේශකාමයන්ට යට වෙලා ඒ වගේම ලෞකික ජීවිතයේ පමණක් හිතාගෙන ඒ පැත්ත දියුණු කරගෙන යන අය සාමාන්‍යයෙන් සරල ජීවිතයකට හුරු වෙන අයට කොටින්ම අපි හිතමු හොඳ තරුණ පුතෙක් මහාන වෙන හොඳට ඉගෙනගෙන මට බැහැලා තියෙනවා ඔයාට මොනවා අඩුවකින්ද මහාන වෙන්නේ ඇයි මේ ජීවිතේට මේ අපරාධ කරගන්නේ එහෙම කියන අවස්ථා තියෙනවා ඒ මොකද පංචකාමයක් එක්ක ඉන්න කෙනාට මේ විවේක සැපය කියන එක මහා අපරාධයක් වගේ තමයි පේන්නේ. ඒකට හේතුව මේ කාමයම උතුන්න කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට මිලිච්ඡවි රජදරුවන්ට ප්‍රකාශ කරලා දේශනා කරලා තථාගතයන් වහන්සේ වදාරනවා මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම් ලෝකයේ දුර්ලභම කාරණා පහ. එහෙමනම් අද මේ ධර්ම දේශනාවේදී අහන්නේ සුළුපටු කාරණා පහක් නෙවෙයි. තථාගත බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාළ ලොව දුර්ලභම කාරණා පහ. එහෙනම් ජීවිතේ කවදාකවත් අමතක නොවන හැටියට මේ කාරණා පහ මතක තියාගන්න ඕනේ. පළවෙනි කාරණය. තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස පාතු භාවෝ දුර්ලභෝ ලෝකස්මේ. ලෝකේ පළවෙනි දුර්ලභ කාරණය තමයි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම. සැබවින්ම පින්නතුලේ කෙරෙමමයි. දැන් බලන්න අද අපට මේ බුදු සසුනක් ලැබුණ නැත්නම් අපිත් ඔහේ ඉපදිලා ඉස්කෝලේ ගිහිල්ලා කතා බඳලා ඉතින් ඔහේ ගෙවල් හදලා ළමයි හදලා ආච්චිලා සීය වෙලා සීයලා වෙලා ඔහේ මැරිලා යයි නේද නමුත් අපට ජීවිතයේ පිළිබඳව හිතන්න යමක් ලැබුණේ බුදු සසුනක් ලැබිච්ච නිසාමයි එහෙමනම් මේ බුද්ධෝත්පාද කාලය කියන එක හරි දුර්ලභයි. දැන් අපි මේ ඉන්න කල්පය භද්‍ර කල්පය. ඇයි මේ කල්පයට භද්‍ර කල්පය කියලා කියන්නේ? පාලි භාෂාවෙන් භද්‍ර කියන්නේ සොඳුරු කියන එක. ඇයි මේකට සොඳුරු කල්පය කියන්නේ? වෙන මුකුත් නිසා නෙවෙයි වැඩිම බුදුරජාණන් වහන්සේලා ප්‍රමාණයක් පහළ වෙන්නේ මෙන්න මේ කල්පේ. කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම. තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්න ඉදිරියේ තියෙනවා. ඒ කවුද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ පින්නතුනේ බුදුවරයෙක් ලෝකේ පහළ වීමක් ගැන සඳහනක් නැහැ. බුද්ධ ශූන්‍ය කාලයක්. සමහර වෙලාවට කල්ප කෝටි ගාණක් යනකම් බුදුවරු ලෝකේ නැති වෙන්න පුළුවන්. දැන් පින්නතුනේ දැන් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ කල්පයේ පහළ වෙනවා කිව්වහම සමහර විටනවා දැන් මේ ගෞතම බුදු සම්මා සම්බුද්ධ ශාසනය අවුරුදු 5000කින් පිරිහුණාට පස්සේ ටික කාලයක් ගිහිල්ලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා කියලා. එහෙම නැහැ. මේ කල්පය ඇතුළේ පින්නතුණී ඒ කාලය අපිට හිතා ගන්නවත් බැහැ. දැන් අපි මේ ආයුෂ තියෙනවානේ. අපේ මේ ආයුෂ මෙහෙම බහැලා බහැලා 10ට 15ට බහිනවා. මොකද කෙලෙස් වැඩි වෙන්න වැඩි වෙන්න ආයුෂ බහිනවා. එතකොට අපේ ආයුෂ අවුරුදු 10ට 15න් බැස්සහම එතකොට තින් දරුවෝ හදලා ආත්තිලා සියලා ඉවරක් ඉවරයි අවුරුදු 10 වෙනකොට. ඒ වෙනකොට ලෝකේ රාගෙන් රත් වෙලා තියෙනවා. ද්වේෂයෙන් බරිත වෙලා තියෙන්නේ. මෝහෙන් පටල වෙලා තියෙන්නේ. ඒ නිසාම ලෝකේ මහා යුද්ධ හටගන්න. යුද්ධ හටගෙන පින්නතුනේ අර සත්ත්ව සූර්යයක් ගමන සූත්‍රයේ සඳහන් වන විදිහට ඉරවල් හතක් ලෝකේ පායනවා. පායලා මුළු ලෝකයේම සුන්නක් දූරි වෙලා යනවා. කපුරු පිටුවා වගේ විනාශ වෙලා යනවා. ඊළඟට පින්නතුනේ නැවත මේ මනුලව ආරම්භ වෙන කාලයක් ගිහිල්ලා මම මේ කියන්නේ මනක් කල්පිත දේවල් නෙවෙයි අග්ගඤ්ඤ සූත්‍රය සඳහන් වෙන ටිකයි මම මේ කියන්නේ. ඒත් මේ මනුලව ආරම්භ වෙනකොට භ්‍රම ලෝක වලින් යාදි කල්පිත මිනිස්සු ඇවිල්ලා මේ මේ මනුලව ආරම්භ වෙනවා ඒ කාලේ ස්ත්‍රී පුරුෂ ભેදේවත් නැහැ. කෙලෙස් ඇත්තෙම නෑ වගේ. එතකොට පින්නතුනේ මේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අසංකේයයි. අසංකේය කියලා කියන්නේ සංඛ්‍යාවක් නෑ. සංඛ්‍යාවක් කරන්න බෑ. හැබැයි අටුවාවලකට කියනවා 1.140 වන ඉලක්කම අසංකේය. අපි පාවිච්චි කරන්නේ 1.5යි නැත්නම් 6යි නේද? මේ ඉලක්කම කීයද? 1.140ක්. එතකොට පින්නතුනේ ඔය ආයුෂ දැන් ක්‍රමානුකූලව ටික ටික ටික ටික පිරිහෙනවා. මුල්ම කාලයේ මිනිස්සු ආහාරයට ගන්න ආහාර ගන්නෑ. ආහාරයට ගන්න ප්‍රීතිය. කාලයන් ගිහිල්ලා මේ පොළවේ පුංචි චතු මදුර වගේ බටුරෙක් වගේ දෙයක් හැදෙනවා. ඒක පොඩ්ඩක් ඇඟිල්ලෙන් අරගෙන දිවේ ගා ගන්නවා. කොහොම තමයි ඒ කාලේ මිනිසුන්ගේ ආහාරය ඉතින් ඔය ආයුෂ පින්නතුනි පිරිහෙන්නේ බොහෝම හිමීට. ඇයි එහෙම හිමීට පිරිහෙන්නේ? මිනිස්සුන්ට කෙලෙස් අඩුයි. දැන් මොහොම කාලයක් ගෙන්නේ කාලේ මට මේ වචන වලින් හරවන්න බෑ. ඒ කාලේ කියානෙම කරන්න බෑ. අපි හිතමු අපිට තේරෙන විදිහට කෝටි ලක්ෂයට දැක්සයි කියලා. කෝටි ලක්ෂයට. ඊළඟට කෝටි 17 බහිනවා. ඒවට යන කාලේ කියන්න බෑ කාටවත්. ඉතින් කෝටි 100ට කෝටියට බහිනවා. ඊළඟට ලක්ෂ ගණන් වලට බහිනවා. ඊළඟට පින්නතුනේ දහස් ගණන් වලට බහිනවා. 80000 වෙනකොට ඔන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා. මිනිස්සුන්ට ආයුෂ අවුරුදු 80000 වෙනකොට. එතකොට බලන්න මේ එක කල්පයක් ඇතුලේ බුදුවරු පස් නමක් පහළ වෙනවා ඒතර ඒ කාලය බලන්න මොනව තරම් දීර්ඝ කාලයක්ද කියලා. ඒකයි මේ සසර අඳවරාග්‍ර ගමනක්. කෙලවරක් නැති ගමනක්. ආරම්භක කෙලවරක් හොයන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අති දීර්ඝ කාලයක් අපි මේ දීර්ඝ සසරේ මේනවා. එතකොට පින්නතුනි බලන්න මෙච්චර දුර්ලභයි ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම. ඊළඟට තථාගතයන් වහන්සේ ගොඩාක් සූත්‍ර දේශනාවලදී තමන් වහන්සේ හඳුන්වන්නේ තථාගත කියලා. මේ තථාගත කියන වචනේ ලොකු තේරුමක් තියෙනවා. තථා කියලා pāli භාෂාවෙන් කියන්නේ එසේ වූ කියන එක. මොකද්ද? එසේ වූ මෙසේ වූ නෙවෙයි. ආගත කියලා කියන්නේ එසේ වූ தത്വයට පත්විච්ච උත්තමයා. මෙසේ වූ தത്വයට නෙවෙයි. අපි මේ ලෝකේ සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන තියෙන දෙයක් සංසන්දනය කරන්න නෙමෙයිද? එක්කෙනෙක් දැක්කම ආනේ ඔයා වගේමයි අරයා කියනවා. එහෙම කියන්නේ නැද්ද අපි? කියනවා. දෙයක් දැක්කම ආනේ මේකේ වගේමයි අහවල් ගෙදර කියනවා. රටකට ගිහිල්ලා කියනවා මේ රට වගේමයි අහවල් රට කියලා. තියෙන දෙයක් තමයි ඉතින් අපි සංසන්දනය කර කර ඉන්නේ. එහෙම සංසන්දනය කරන්න ලෝකේ වස්තුවක් නැහැ. ඒ නිසා තමයි මෙසේ වූ தത്വයට නෙවෙයි එසේ වූ தത്വයට පත්වෙච්ච උත්තමයා. එහෙමනම් පින්නතුනේ මේ තථාගතයන් වහන්සේගේ තියෙන වටිනාකම ඒ ਸਰවඥතා ඥාණය පිළිබඳව මං වගේ කෙනෙකුට ඇත්තටම කරුණු කියන්න බෑ. මට නෙවෙයි සරියුත් මහරහතන් වහන්සේටවත් බෑ කිව්වහම නේද? අපිට යම් යම් ප්‍රමාණයකට කියන්න පුළුවන්. දැන් සරියුත් මහරහතන් වහන්සේ තමයි මේ බුදු සසුනේ වැඩියෙන්ම බුදු ගුණ දේශනා කරපු උත්තමයා. දැන් පින්නතුල අහලා ඇති පටිසම්භිදා මග්ගපාණි කියලා පොතක් තියෙනවා. ඒකේ තනි කරම තියෙන බුදු ගුණ. සත්‍ය ඥාන, සත්‍ය ඥාන, සෝලස මහා ඥාන, අට්ඨාර සාවේනික බුදු ගුණ, එකුන්සි ප්‍රත්‍යේක්ෂා ඥාන මේ සියල්ලම දේශනා කරලා තියෙන සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මෙච්චර බුදුගුණ දේශනා කළවත් උන්වහන්සේටවත් බුදුගුණ කියානෙම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් අපේ පින්නතුලා හිතනවා ආ දැන් මේ නවආරහාදී බුදුගුණ වේදෝය තථාගතයන් වහන්සේගේ තියෙන ওই නව ගුණයනේ කියලා හිතනවා. නේද? ඒ කියන්නේ කෙලෙස් බිඳුවක්වත් නැහැ රහතන් වහන්සේ නමක් නිසා අරහන් ඒ වගේම පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කළා සම්මා සම්බුද්ධ ඒ වගේම සියලු විද්‍යාවන් දැනගෙන විද්‍යාවන් තුළ ජීවත් වුණා විද්‍යාචර්ණ සම්පන්න සුන්දරව නිවනට ගමන් කළා සුන්දරව නිවනට ගමන් කළා කියලා කියන්නේ පින්නතුනි හොඳ මාර්ගයක උන්වහන්සේ වැඩම කළා. දැන් අපි කියන්නේ සාමාන්‍යයෙන් පුතෙකුට නැත්තම් දුවෙකුට අවවාද කරනකොට ඔයා යන මඟ හොඳයි. මේ මඟක් ගැන නෙවෙයි මේ කියන්නේ වැඩපිළිවෙල ගැන. එතකොට දැන් බලන්න සුන්දරව නිවනට වැඩම කළා කියලා කියන්නේ මේ අර්ථාන්විත ගමනක් උන්වහන්සේ වැඩම කළා. සුගත ලෝකවිදු සියලු ලෝකයන් අවබෝධ කරගෙන ඒ ලෝකයෙන් එතර වුණා. ලෝකවිදු ඒ වගේම පින්නතුනි අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. දෙවියන්, මිනිස්යන්ට ශාස්ත්‍රුන් වහන්සේ. ඒ වගේම දමණය කරන්න අමාරු ඕනම කෙනෙක් උන්වහන්සේ දමණය කළා. අනුත්තරෝ පුරුෂ ධම්මසාරති. ඒ වගේම දෙවි මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සාන. ඒ වගේම පින්නතුනි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා. ඊළඟට මේ සියලු බුදු ගුණ දරා ගන්න උන්වහන්සේ භාග්‍යවන්ත වුණා. ඒත් මේ නවආරහාදී බුදු ගුණයෙන් කරලා තියෙන්නේ අපිට තේරෙන්න මේ මහා සාගරයක් වැනි බුදු ගුණ කොටු කරලායි තියෙන්නේ. එහෙම නැතුව බුදු ගුණ නවයයි නෙවෙයි. බුදු ගුණ අනන්තයි අපරිමාණයි. එතකොට බලන්න දැන් මේ විදිහට චුට්ටක් හිතලා බලන්න. දැන් අද ධර්මයේ කතා කරන යුගයක්. ලක්ෂණට ධර්ම කාරණා පහදලා දෙන දේශකයන් වහන්සේලා ඉන්නවා. භාවනා මධ්‍යස්ථාන ඕන තරම් තියෙනවා. කර්මස්ථාන වෙන උත්තරම ඕන තරම් ඉන්නවා. මේ රටේ තියෙනවා තව බුරුම රට, තායිලන්ත වෙන රටවල් වලත් ඕන තරම් මේ භාවනා මාර්ගය පැහැදිලි කරන අවස්ථා තියෙනවා. ඉතින් පින්නතුනි මෙච්චර මේ ධර්මයේ සම්පවනෝ වගේ කියලා දෙන්න කට්ටිය ඉන්නව නේද? නමුත් එච්චර ඉඳලවත් අපට තාම බැරි වුණානේ ධර්මය අල්ලගන්න. නේද? ධර්මය අල්ලගන්න බැරි වුණා කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. උන්වහන්සේ කිසිම කෙනෙක්ගේ උපකාරයක් නැතුව මේ ධර්මය ඇල්ලුවා කියලා කියන්නේ අපිට හීනකින්වත් හිතන්න පුළුවන්. අපිට දැන් මේ ඔක්කොම මාර්ගයේ මේ පොතපතේ හැමදේම තියෙනවා. එහෙම තිබිලවත් අපිට මේ ගමන ය아가න්න අමාරුයි. එතකොට එහෙම ධර්මයක් ලෝකේ නැති කාලයක තමන්ගේම සම්බුක් ඥාණයෙන් මේ ධර්මය ඇල්ලුවා කියන්නේ ඇත්තට අපිට හිතා ගන්නවත් බෑ. එහෙමනම් පින්නතුනි එවැනි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීමේ කියන වටිනාකම කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අර ඇතාගේ සයිස් එක අලියා දන්නේ වගේ අපේ ජීවිතයේ තියෙන වටිනාකම අපි දන්නේ බුදු සසුනක් ලැබුණා කියලා කියන්නේ ඒකේ වටිනාකම කියා මෙම කරන්න බෑ. ධර්මයේ දන්න කෙනෙක් දන්නවා බුද්ධ ශාසනයක් මොන තරම් දුර්ලභද කියලා. එහෙමනම් නිකම්ම නිකන් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙනගෙන රැකියාවක් කරලා ළමයි හදලා ඊළඟට පින්නතුනේ ළමයිත් ඉතින් ලොකු මහත් කරලා ඒයත් අසාද බන්දලා ඒවා කෙරෙන්න ඕන තමයි. නමුත් ඕකම ජීවිතේ කරගන්න එපා. ඒ ටික කරලා වයසට ගිහිල්ලා මැරිලා යන එක නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. ඕක ඉතින් අපේ හත්මුතු පරම්පරාවල හැමෝම කරේ ඕ ටික. මම කියන්නේ මේ මගේත් ඇතුළු. නේද? එහෙමනම් පින්නතුනි ඊට වඩා දෙයක් අපිට කරන්න පුළුවන්. එහෙමනම් බුදු සසුනක් ලැබිච්ච වෙලාවේ බලන්න සද්ධා මත්තම් ප්‍රේම මත්තම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක් තිබුණා. පිටුසුදි ඒකත් අපිට ඇති සුගතිගාමි වෙන්න. එහෙමනම් බුද්ධ ශාසනයක් ලැබුණා කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ලිච්ඡවි රජදරුවන්ට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා රජදරුවනි ලෝකයේ දුර්ලභම වස්තුව තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම. දෙවෙනි දුර්ලභ කාරණේ තමයි තථාගතස්ස දේසත්ත දේසේතා පුද්ගලෝ දුර්ලභෝ ලෝකස්මී තථාගත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා ඒ දේශනා කරන ධර්මය ඒ හැටියටම ඒ ධර්මයේ ඉගෙනගෙන දේශනා කරන දේශකයා දුර්ලභයි කියනවා. එහෙමනම් හරියට බණ කියන හාමුදුරු කෙනෙක් දුර්ලභ වෙන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට පමණයි දෙවනි වෙන්නේ. ඒකට බලන්න මේ බණ කියන්න ලැබෙනවා කියන එක පුංචි වාසනාවක් නෙවෙයි. කෙනෙකුගේ රාග ගින්න නිවනවා කියලා කියන්නේ, ද්වේෂ ගින්න නිවනවා කියලා කියන්නේ, මේ මුලාව නැති කරනවා කියලා කියන්නේ පින්නතුනි සුළුපටු දෙයක් නෙවෙයි. හැබැයි මේ වැඩේ හරියට කෙරෙන්න ඕනේ. අර අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් පොතක ලියලා තියෙනවා මහාන කම හරියට කරොත් නිවනට මහාන කම වැරදියට කරොත් නිරයට කියලා. ඒ වගේ පින්නතුනි බණ හරියට කිව්වොත් නිවනට හැබැයි වැරදියට කිව්වොත් නිරයට. දැන් මම මේ ටික කියන්නේ අද කාලේ නොයේක් මති මතාන්තර මේ ක්‍රම ආර්ය ස්ථාංග මාර්ගය යන පිළිස් අතර විවිධ විවිධ අදහස්. සමහර දේශකයන් වහන්සේලා ආනාපාන සතිය වඩන්න කියනවා. සමහර කෙනා නෑ නෑ හුස්ම රැල්ලක් බලන්න ඕනේ. ඉතින් පින්නතුන් ඔය විදිහට සමහර ධර්ම ඉගෙන ගන්න කියනවා. තව සමහර කෙනා නෑ ධර්ම ඉගෙන ගන්න ඕනේ. ඕකකින් කරගෙන යනකොට අවබෝධ වෙයි. ඉතින් ඔතකින් එක එක තර්ක විතර්ක ගේනවා. අනේ ඉතින් මේ අහිංසක බෞද්ධයෝ හරි අතරමං වෙලා. දැන් මොකද්ද කරන්නේ කියලා. පින්නතුනි මේ දේශනාවේ සඳහන් වෙන විදිහටම අපි වැඩ කරා නම් මේක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ත්‍රිපිටක පොතක් දෙකක් අපිට සූත්‍රයක් දෙකක් කියවන්න හැකියාවක් තියෙනවා නම් සිංහලෙන් තියෙනවානේ. අපිට තේරුම් ගන්න පුළුවන් අපි කරන්න ඕන මොකද්ද කියලා. ඒ නිසා ආන්න අර ස්වාමීන් වහන්සේ මෙහෙම කිව්වා, අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා. එහෙම හරියන්නේ මේ ධර්ම ඉගෙන ගන්න තියෙන මේ කාලය අපි ඉගෙන ගන්න ඕන. එහෙමනම් පිරිසිදුව ධර්ම දේශනා කරන දේශකයා කියලා කියන්නේ සුළුපටුවත්වක් නෙවෙයි. දැන් මේ පින්නතුල්ලා කරන පින්කම් තියෙනවානේ. කටින පින්කමක් වගේ ඉහළම පින්කමක්. මේ හැම පින්කමකම පින්නතුනේ ආනිසංස වාරයක් තියෙනවා. මෙන්න මෙච්චරයි කියලා. හැබැයි ධර්ම දේශනාවකින් කියන ආනිසංසය කල්ප ගානකින්වත් ගණනය කරන්න බෑ. සමහර පින්කම් තියෙනවා කල්පයක් විපාක ලැබුණා කියන්නේ. තව සමහර පින්කම් අපි හිතමු කල්ප 10ක්. එහෙම ගණනය කරන්න බෑ. අනන්තයි අපරිමාණයි මේ ධර්ම දේශනාවක් තුළින් ලැබෙන ආනිසංස. දැන් පින්නතුල දන්නවා දුටු ගැමුණු මහරජුරු. දුටු ගැමුණු මහරජුරු මේ රටේ කේසත් කළා. මහා දාගබ්බ හැතුවා. නිලිතිපතා මහා සංඝරත්නයට දම් පිළිගැන්වුවා. හරිම සද්ධාවන්ත පාසකේ මේ රජුරු. කුසල් හොය හොයා යන කුසලයට හරි රෝබයි. ලෝභයි කියලා කියන්නේ ඒ තරම් කැමැති. දවසක් බණ අහනකොට රජුරවන්ට මේ බණ කීමේ ආනිසංස දැනගන්න ලැබුණා. රජුරු හිතුවා මේ ආනිසංසත් ලබා ගන්න තියෙනවා නම් කියලා හොඳට බණක් ඉගෙන ගත්තා. බණක් ඉගෙනගෙන රහතන් වහන්සේලා ළඟට ගිහිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මට බැරිද බණ කියන්න. මොකද අද කාලේ වගේ පොත්පත්වල ලියලා බණ ධර්ම ප්‍රචාරයක් තිබුණේ නෑ. රහතන් වහන්සේ කියව ගිහි පැවිදි දෙවියන්ට ඔබතුමාටත් බණ කියන්න ඒක වරදක් නෑ. ඒ වෙලාවේ සද්දරුව දැන් බණ කියන්න දවසක් වදාගත්තා. පින්තු ලෝහාමා ප්‍රාසාදයේ තමයි ධර්ම දේශනාව පවත්වන්න නියම වුණේ. නියම කරගත්තේ. මහා මෙවුනා උයනේ. රාජ්‍යරුව බණ කියනවා කියන ආරංචියට ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් රහතන් වහන්සේලා පුහුදුන් ස්වාමීන් වහන්සේලා වැඩම කළා. මහා ජනකාය රාජ්‍යරුවන්ට වෙනම ආසනයක් සකස් කළා ධර්ම ගෞරවය ඇති කරගන්න. මොකද ස්වාමීන් වහන්සේලා වාඩි වෙන ධර්ම ආසනේ රාජ්‍යරුව වාඩි වෙන්නේ වෙනම ආසනකුත් එන් වුණා. රාජ්‍යරුව මහා සංඝයාට වැඳලා අවසර අරගෙන අර ධර්මාසනේ වාඩි වුණා. වාඩි වෙලා දේවතා ආරාධනාව කරලා নমස්කාරය පින්නතුනි තුන් වතාවක් යන්න ඕන එකට හතර වතාවක්ම කියලා දාඩිය දාගෙන ධර්මාසනෙන් බැස්සා. බණ කිව්වේ නෑ. දාඩිය දාගෙන ධර්මාසනෙන් බැහැලා දොටුගම්න රජුරෝ ස්වාමීන් වහන්සේලාට කවන්නේ ස්වාමීන් සමාවෙන්න මේ බණ කියනවා කෙනෙක් ලේසි වැඩක් නෙවෙයි කිව්වා. මේකෙන් අදහස් කරන්නේ දුටු ගැමුණු රජුරවන්ට කතා කරන්න බැහැ කියනක නෙවෙයි. මේ වචනයේට මහ පුදුම බලයක් තියෙනවා. දක්ෂ විදිහට කතා කරන්න බැරි නම් මේ රට ඉස්සෙසත් කරන්නත් බැහැ. අපිට හිතා ගන්න පුළුවන් දුටුගැමුණු රජුරවන්ට හොඳ කතිකත්වයක් තිබුණා. එහෙමනම් ඇයි බණ කිව්වේ නැත්තේ? දේවතාරාධනාව කරලා নමස්කාරයේ කියනකොට රජුරවන්ට මතක් වුණාලු අනේ මේ ධර්මයේ තියෙන ඊතර වෙන්නමයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නමයි මේ ධර්මයේ තියෙන්නේ. මං වගේ කෙනෙක් බාගට ඉගෙනගෙන බණ කියන්න ගිහිල්ලා මේ නිවන් දින ධර්මයට එක අධර්මයක් වැටුනොත් ඒක මහා විනාශයක්. එහෙම හිතලා තමයි රජුරුව ධර්මාසනෙන් බැස්සේ. එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ අන්දකවින්ද කියන සූත්‍රයේදී වදාරනවා නකෝ ආනන්ද පරිසම් ධම්මං දේසේතු ආනන්ද මේ ධර්ම දේශනා කරනවා කියන එක නකෝ ආනන්ද සුකරම් පරිසම් ධම්මං දේසේතු සුකරම් කියලා කියන්නේ බොහොම ලේසි කියන එක ලේසි නෑ දැන් සුකරම් ආනන්ද බණ කියනවා කියන එක නම් ලේසි වැඩක් නෙවෙයි. ඉතින් කතා කරන්න තියෙන දක්ෂකම නැත්තම් මුකරිකම නැතිකම කියන එක නෙවෙයි. ධර්මයේ ඉගෙනගෙන මේ ධර්මයේ පිරිනතුනි කියනවා කියන එක ඇත්තටම ටිකක් අමාරු කාර්යයක්. මොකද දේශකයන් වහන්සේට මහා අවඩක් සිද්ධ වෙන්න පුළුවන් එක වචනයක් වැරැතුවොත්. එහෙමනම් ලොව දුර්ලභම දෙවනි වස්තුව තමයි තථාගත ධර්මය ඉගෙනගෙන ඒ ධර්මයේ ලෝකයාට කියලා දෙන දේශකයා. එවැනි දේශකයන් වහන්සේලා මේ අත්තන්ට අද ලැබිලා තියෙනවා. තුන්වෙනි දුර්ලභ වස්තුව තමයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය දරා ගන්න පුජ්‍යලයා. එහෙමනම් මේ ධර්මයේ මතක තියාගන්න පුළුවන් නම් ඒක මහා දුර්ලභ කාරණයක්. දැන් බලන්න අපි චෛත්‍යයට වඳින්නේ ඇයි? චෛත්‍යයට වඳින්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන නිසා. ඒකට අපි කියන ධාතු චෛත්‍ය කියලා. අපි හිතමු දැන් පුංචි දරුවෙක් ධර්මයේ දරාගෙන ඉන්නවා. ඒ පුංචි දරුවට අම්මා තාත්තට වුණත් ඒ දරුවට වඳින්න පුළුවන් ධම්ම චෛත්‍ය කියලා. එහෙමනම් අපි එක ජීවිතයකට අවශ්‍ය දේවල් කොච්චර මහන්සියෙන් දරා ගන්නවද? දැන් බලන්න අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ගණන් හදනවා නිදි වරාගෙන. මේක ජීවිතයකටනේ. ඒත් පින්නතුනි ස්ථිරකුත් නැහැ. අවුරුදු 20 80ක්ම ඉඳීද 50ක් ඉඳීද හෙට මැරෙයිද එහෙම එකකුත් නැහෙනි. අර තානාග පිළිබිඳක් වගේ. එවැනි අස්තීර දෙයකට අපි මැරෙනවා. මම ඉගෙන ගන්න එපා කියලා නෙවෙයි ඉගෙන ගන්න ඕන මුළු සසරටම උපකාර වෙන මේ ධර්මය ඉගෙන ගන්න එහෙම මහන්සියක් නැහැ නේද එහෙමනම් ධර්ම ඉගෙන ගන්න මොකද ඒක ජීවිතයේ ලොකු වටිනාකමක් හරියට මේ බහුසුතකම කියන එක පිළිබඳ අපිට ලොකු ආලෝකයක් විශේෂයෙන් දැන් බලන්න බුරුම රටේ ඒ තියෙන ලොකුම විභාග ටික තමයි කටපාඩම් කරන එක. මෑත්තන්ට දැන් ගියක් තේරේ ඔය ලොකු පිරිවෙන් වල පොඩි හාමුදුරු පිරව් වගේ පාඩම් කරනවා. එහේ අදටත් පින්නතුන් ත්‍රිපිටකය දරාගත්තු ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ වගේම එක පිටකයක් දරාගත්තු ස්වාමීන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. එහෙමනම් මේ පින්නතුන්ලා හොඳට හිතට ගන්න ඕන මේ ධර්මයේ දරා ගන්න. මේක මහා ලොකු දෙයක් නෙමෙයි අපේ අයට මෙහෙම කියනකොට මිටි ආනේ අපි දැන් වයසයි කියලා. බුරුම රටේ පින්නතුනේ මේට අවුරුදු ගණනාවකට කලින් එක රජ කෙනෙක් ත්‍රිපිටක පොත් බෙදලා තියෙනවා පාඩම් කරන්න. පාඩම් කරන්න ත්‍රිපිටක පොත් බෙදනකොට වයසක හාමුදුරුව කෙනෙක් ඇවිල්ලා දතුත් නැල්ලු සද්දරුවන්ගෙන් ඉල්ලලා තියෙන පොතක් පාඩම් කරන්න. සද්දරුවන්ට මේ හාමුදුරුව දැක්කම hina ගියා. මොකද වයසයිනේ. ඔබ වහන්සේලා අපි අය පාඩම් කරනකොට ඉතින් මෝල් ගස්වල දඩු වෙයි කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේට පොත් හම්බුන්නේ නැහැ. උන්වහන්සේ පොත් හොයාගෙන අවුරුදු 3ක් ඇතුළත මුළු ත්‍රිපිටකයේම කටපාඩම් කරලා සහතිකත් අරගෙන දායකයන්ට කිව්වලු මෝල් ගස් තරම් එන්න කියලා. මෝල් ගස්වල දළු බැඳලා ඒ රජ මාලිගාවට ගිහිල්ලා තියෙන මෝල් ගස් පෙරහැර. ඉතින් රජුරෝ අහලා තියෙන්නේ මොකද්ද? ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියලා තියෙන අද මෝරු ගස්වලක් දළු වෙන කාලේ. අදටත් බුරුම රටේ වැසියන් ප්‍රතිමා හදාගෙන ඒ ස්වාමීන් වහන්සේට ගරු කරනවා. එහෙමනම් මේ වයසයි කිසිම මන්දුල් සහයක් ඇති කරගන්න එපා. හිතන්න පින්නතුනේ මම නම් කැමති මේ ධර්මය පාලි භාෂාවෙන්ම ටිකක් හරි මතක තියාගන්නවට. දැන් බලන්න pāli භාෂාව කියලා කියන්නේ ලොව සියලු බුදුරජාණන් වහන්සේලා කතා කරපු භාෂාව. එතකොට ලොව සියලු බුදුරජාණන් වහන්සේලා දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍රය. මේ සූත්‍රය අපට කටපාඩම් කියලා කියන්නේ කොච්චර භාග්‍යයක්ද කියන්නේ. එහෙමනම් පින්නතුනේ අපි මතක තියාගන්න ඕන මේ ධර්මයේ සූත්‍රයක් දෙකක් හරි පාඩම් කරගන්න. බලන්න ඉස්සර අපි ගම්මල අම්මලාට සතිපට්ඨානෙ පාඩම්. තුන් සූත්‍රේ පාඩම්, ධම්මපදයේ පාඩම්. එහෙමනම් අද ඉඳලා මේවා තමයි බණ ඇසීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵල. අද ඉඳලා අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙනම් මම මූලික වශයෙන් තුන් සූත්‍රේ පාඩම් කරගන්නවා. ඒක ඉදිරියට ඉස්සරහට ඉස්සරහට යන්න පුළුවන්. එහෙමනම් ලොව දුර්ලභම දේ තමයි ධර්මයේ දරා ගන්න පුජ්‍යලයා. ඒතර මේ අත්තන්ට මේ දුර්ලභ පුජ්‍යල වෙන්න පුළුවන්. ඒතර බලන්න මේ දුර්ලභ කාරණා තුනක්ම දැන් සම්පූර්ණයි. හතරවෙනි එක ඒ ධර්මයට අනුව තමන්ගේ ජීවිතේ පවත්වන පුජ්‍යලයා. ධම්මාන ධම්ම පටිපන්න පුජ්‍යලයා. තමයි හතරවෙනි දුර්ලභ පුජ්‍යලයා. කාල වේලාව යන නිසා මම මේවා අහලා තියෙන දේවල් නිසා වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. දුර්ලභ කාරණා හතරක් දැන් කියවුණා. පළවෙනි දුර්ලභ කාරණය බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි. ඒ ධර්මය දේශනා කරන දේශකයන් වහන්සේගේ කෙනෙක් පහළවීම දුර්ලභයි. ඒ ධර්මයේ දරා ගන්න පුජ්‍යලයා දුර්ලභයි. ඒ ධර්මයට අනුව ජීවත් වෙන පුජ්‍යලයා දුර්ලභයි. අවසාන දුර්ලභ පුජ්‍යලයා කවුද? කතඤ්ඤෝ කතවේදී පුද්ගලෝ තුල්ලබෝ ලෝකස්මි කළගුණ දන්න කළගුණ සලකන පුද්ගලයා දුර්ලභයි එහෙනම් අද මේ පින්නතුලා කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මේ පින්කම කරන්නේ ඒ දුර්ලභ ගණයටත් මෙයත් වැටෙනවා පින්නතුනේ මේ කළගුණ සැලකීම කියන එක අපේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගත්තාම අංක 1ට තිබිලා තියෙනවා අංක 2කට නම් නෙවෙයි 1ට බලන්න උන්වහන්සේ ලෞතුරා බුද්ධරාජ්‍යයට පත් වුණාම සතියක් බෝධින් වහන්සේ දිහා බලාගෙන අනිමිෂ ලෝචන පූජාව කළේයි කළගුණ සලකන් හිතක් පිටක් නැති බෝධියට බ්‍රහ්මයා ධර්ම දේශනාවට ආරම්භ කළාම ආරාධනා කළාම බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාර අරගෙන උන්වහන්සේට සෙල්ලම මතක් වුණේ ආලාර කාලාම උද්දක රාමපුත්ත. මොකද ඒ අය තමයි ඉස්සෙල්ලා මේ භාවනා මාර්ගය කියලා දුන්න අය. ඒ අය නැරිලා. ඊළඟට මතක් වුණේ කවුද? පස්සබ මහණුන් මොකද එදා ගයා ශීර්ෂයේ ප්‍රතිපත්ති පුරණ උදව් කළේ අය. ඒ නිසා තමයි පාගමනින් මේ හොයාගෙන ගියේ. ඊළඟට පින්නතුනි බලන්නේ යසෝදරාවගේ මාලිගාවට වැඩි මොකටද? සුද්ධෝදන රජමාලිගාවේ සියලු දෙනා බුදුරජාණන් වහන්සේ වඳින්දා යසෝදරාවේ නැහැ. බුදුරජාණන් වහන්සේ කළගුණ කලකා යසෝදරාවගේ මාලිගාවට වැඩම කළා. උන්වහන්සේ සඳපිඳුරු ජාතකය දේශනා කළා. සුද්ධෝදන මහරජුරවන්ට කියනවා අද මට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්න බෑ. යසෝදරාව වැනි බිරිඳක් මට උපකාර කළේ නැත්තම්. කවදාවත් පින්නතුනේ තමන්ගේ ස්වාමියා දෙස කේන්තියෙන් බල්ලන්නේ නැහැ සතර කවදාවත් යසෝදරාව. ඒ වගේ ලොකොත් මහ බැඳීමක් තිබුණා. එතකොට බලන්න කළගුණ සලකන්න. ඊළඟට බලන්න මහා ප්‍රජාපති ගෝතමිය. පිරිනුවන් පාන්ට කාලේ ළඟා වුණාම බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අවසරය දෙලා කිව්වා ස්වාමීනි මට චුට්ටක් කතා කරන්න දෙන්න. ඔබ වහන්සේගේ අම්මා මගේ අක්කා මහා මායා. ඔබ වහන්සේ ඉපදිලා දින 7කින් කලුරිය කළානේ. ඒ වෙනකොට මටත් දරුවෙක් හිටියා. මගේ දරුවා මං කිරිමව්වරුන්ට බාර දීලා පුණ්‍යවන්ත ඔබ වහන්සේගේ බාරකාරත්වය මම ගත්තා. මගේ ඇඟේ ලේ තමයි ඔබ වහන්සේට කිරි කරලා පෙව්වේ. අද ඔබ වහන්සේ බුදු වුණත් මගේ පුතා කිව්වා. හැබැයි ඔබ වහන්සේ මට අමා කිරිපෙව්වා. ඒ නිසා ඔබ වහන්සේගේ පුංචි දියණියක් වමම. එහෙම කියලා පිරිනුවන් පාන්ට අවසර ඉල්ලනකොට තුන් ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු ආසනින් පින්නතුරු නැගිට්ටා. කතන්නු කත වේදිත්තය. මේ අම්මා පිරිනුවන් පාන්ට වඩිනකොට පුංචි දරුවෙක් වගේ ත්‍රිලෝගුරු බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කළා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ පසුගමන් ගිය පළවෙනි වතාවට එදා ඒක තමයි අවසාන ගමනත් පළවෙනි ගමනත්. ඒකට බලන උන්වහන්සේ කොච්චර කළගුණ සැලකලා තියෙනවද? එහෙමනම් අද මේ කළගුණ සැලකීම කියන එක පින්නතුනේ ශීඝ්‍රයෙන් පරිහානියට යන අවස්ථාවක්. ඇත්තටම දැන් අර සමහර අය කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා. තමන්ගේ දෙමව්පියෝ මිය පරලෝ ගියාම දානයක්වත් දීලා එයා සිහි කරන්නේ නැහැ. සමහරු පින්නතුනේ හත් දවස් තුන් මාස අවුරුද්ද කියන බයට වගේ කරන ගවත්තා අපිට තේරලා තියෙනවා. ආමුදුරනේ හොඳ නැද්ද එහෙම කරේ නැත්තම් එහෙම අහනවා. ඒ කියන්නේ පින් අනුමෝදන් කරන්න උවමනාවක් නැහැ. අර බයක් තියෙනවා. ඉතින් බය නිසා ඒව කරනවා. එතකොට බලන්න කළගුණ සැලකීම කියන එක බිඳුවටම ගිහිල්ලා. ඒ නිසා තමයි ඔය අපේ සමහර අය කියන්නේ අද ඉතින් කළගුණ කළෙහි ගුණේ තියෙන්නේ කොහෙද? පරික්‍රමයේ කියලා. මොකද ඒ තරමට මේක පිරිහිලා. නමුත් මම පෞද්ගලිකව දන්න දෙයක් කළගුණ සැලකන අයට පින්නතුනි බලා ඉදි හරියනවා. ලෞකික පැත්තෙමුත් එහෙමයි ලෝකෝත්තර ජීවිතෙත් එහෙමයි. ඒකනේ අපේ තරන්න පින්නතු දැල්ල අල්ලන කුඩැල්ලට වැඳලා ගන්න. මොකද කරගුණ සැලකීම තියෙන්න ඕනේ. අචේතනික වස්තුන්ට පවා අපේ තරන්නන්ගේ කළගුණ සැලකීම තිබුණා. ගහක් යට හිටියොත් ගහයට සුද්ධ කළා යන්නේ. අද ගහක් යට හිටියොත් මොකද කරන්නේ? ගහේ මොනවා හරි කුරුටු ගාලා අඳිනවා. එක්ක අත්තක් කඩනවා ගහ විනාශ කරනවා කළ ගුණ සැලකීම කියන එක අපේ අයගාව දැන් ගොඩාක් අඩුයි නමුත් බලන්න ලෝ පස්වෙනි දුර්ලභ කාරණේ තමයි කළගුණ දැලීම කළගුණ සැලකීම. එහෙමනම් පින්නතුනි දැන් මේ පින්නතුල්ලා හරීම වාසනාවන්තයි. වාසනාවන්තයි කියලා කියන්නේ බලන්න බුදු කෙනෙකුගේ ශ්‍රී මුඛයෙන් වදාළ දුර්ලභ කාරණා පහම මේ ජීවිත තුලින් සම්පූර්ණ වෙලා නැද්ද? බුදු සසුනක් ලැබුණා පළවෙනි එක සම්පූර්ණයි. ඒ වගේම දේශකයන් වහන්සේලා ලැබුණා. ධර්මයේ දරා ගන්නට අවස්ථාව නැත්තේ නෑ තියෙනවා හිතට ගන්නයි ඕන. ඒ ධර්මයට අනුව ජීවත් වෙන්න ඕන තරම් හොඳ වපසරයක් තියෙනවා. ඒ වගේම කළගුණ දැනීම කළගුණ සැලකීම මේ පින්නතුල්ලාගේ තියෙනවා. ඒක කෙනාගේ යම් යම් මට්ටම් අනුව තියෙනවා. මේක දිනු කරගන්නයි තියෙන්නේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ වදාළ දුර්ලභම කාරණා පහ සම්පූර්ණ විච්ච මොහොතක්. ඒ නිසා මේ පින්වත් හැම දිනාම සතුටටපත් වෙන්න හැමෝටම මේ යන මාර්ගය මාර්ගයට පින්නතුනි මේ ධර්ම දේශනාවත් ජීවයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති සාදෝ සාදෝ සත්